හොඳයි ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා ප්‍රතිසම්පන්න පින්වත්නි අද අපිට තවත් අඟහරුවාදාවක් අපි ඉස්සර අඟහරුවාදා ප්‍රතිගත කළ ධර්ම දේශනාවට වෙන් කළ තිබ්බා පස්සේ අපි ඒ පොඩි වෙනසක් ඇති කරා ඒ දේශනාවලට මුල් වෙච්චි ඒ නිවන නිවීම බණපන්තිය අපි අපේ දැනුම් මට්ටමේ ප්‍රමාණයට සාකච්ඡාවට ලක් කරමු කියලා ඒක ඇත්තටම පිටින් ආපු ඉල්ලීමක් ඒ නිසා ඒ ප්‍රතිගත කළ දේශනාවල ශ්‍රේෂකයන් වහන්සේ උනේ කටුකුරුන්දී අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ එවනේ නිවීම දේශනාවලියෙත් ශ්‍රේෂකයන් වහන්සේ අපි ඒක නැවත අපේ අර්ථකතන සාකච්ඡා වලට ලක් කිරීමයි බලාපොරොත්තු වෙන එක අපි හිතුවට වැඩිය බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා බොහෝ දෙනෙක් ඒකට කැමති. ඉතින් අපි තුනන් දෙලා ඉන්නේ ඒකට ඉස්ස කරන්න. ඉතින් මටත් එක දිගටම වගේ දැන් සුමාන දෙක තුනක් ඒක දිගට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉතින් අපි ගිය පාර සමාප්ත කෙරුවේ සැප්තැම්බර් 11 වෙනිදා 67 වෙනි පිටේ හතරවෙනි දේශනාවේ ඉතින් අපි එකට යන්නේ ඉස්සෙල්ලා මේ දේශනාවල් පිළිබඳ මත ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට අහුම්කම් දෙමු නැත්නම් අපි යනවා ආයදාන අතර කරපු තැන ඉඳලා ඉදිරියට පොත කියවීමෙන් සාකච්ඡාව සඳහා මාතෘකා සපයා ගන්න. වෙන ප්‍රශ්න නැත්නම් අපි බහින් පොතද. අවසරයි සාමාජික නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස <coughs> නිවන නිවීම දේශනා මාලාවේ 4 වෙනි දේශනයේ 68 වෙනි පිටුව උදාන සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා මේ පාඩ කීපේ පමණමයි ඒ සූත්‍රයට අඩංගු වෙලා තියෙන්නේ නමුත් ආරම්භයේදීම කියවෙනවා තේනකෝපන සමයේන භගවා විෂ්ණු නිබ්බාන පරිසංයුක්තාය ධම්මියා කතාය සංගස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා. එයින් පෙන්눔 කරනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ නිවන පිළිබඳවයි කියන එක. ඒ සමයෙහි වනාහි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම කතාවෙන් කරුණු දක්වා ළමින් ඒත්තු ගන්වමින් උත්සාහවත් කරවමින් සතුට කරවමින් මෙන්න මේ විදිහේ පාඩයක් ප්‍රකාශ කළා කියන එකයි. එතකොට මේ නිවනෙහිදී නිශ්චිත තත්වයෙන් සිත මුදාගත් බව පෙන්눔 කරනවා රහතන් වහන්සේ. මේ පාඩයෙන් අපට විශේෂයෙන්ම පෙන්눔 කරන්නේ මේ කාරණයයි. මේ නිශ්චය කියන වචනය ගැන වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගන්න උපකාර වන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුක්තයේ අච්චානගත සූත්‍රයේ. පච්චානුගත සූත්‍රය ඉතාමත්ම වටිනා සූත්‍රයක්. සම්‍යක් දෘෂ්ටිය පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් ලබා දෙන එකක්. බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය අරබන්නේ මෙහෙමයි. ද්වේනිසිතෝ පායං පච්චායන ලෝකෝ යෙබුයේන. අතිතංචේව නතිතංච. ලෝක සමුදයං කෝ පච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්තිතා සා නහෝති. ලෝක නිරෝධංකෝ පච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්තිතා සා නහෝති. කියලා. ඒ සූත්‍රයේ මුල් කොටසින් කියවෙන්නේ. මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා වැඩි වශයෙන්ම බහුල වශයෙන්ම ද්වේ නිශ්චිතයි. දෙකක් ඇසුරු කොට සිටින ස්වභාවයක් තියෙනවා. දැන් අපි නම් ඒකදී ඉස්සලම අර ඔය සූත්‍රයේ මුලදී සර්වඥාන්සේ සම්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියන පාඨ හතරක් ඉදිරිපත් කළා තියෙනවා. මේකේ පඬිස්සාංශිත් ගුරු පොඩ්ඩක් ටච් කළා තිබුණා. මම මේ 43 කාමරේ ඉඳලා මගේ බණ පොතේ මම ලියලා තියෙනවා. බුදුජානනාංශිකාවට නන්නාඳුන කෙනෙක් ඉදිරිපත් වුණොත් අබෞද්ධ කෙනෙක් ඊටසේ යා කන්නු ගන්නන ওই පියවර හදේ. සන්දස්සේති සමද්දපේති සමුත්තේජේති සම්පහන්සේති. ඕකම ඊවිත් කල්පන මහත්තයා බෞද්ධ බුද්ධ දර්ශන ඉතිහාසයේ පොතේ ලියලා අවාසනාවට පදාහත් වැරදියට ලියලා. සන්දස්සේති සමුද්දපේති සංගස්සේති සමාජපේති සම්පහන්සේති සමුත්තේජේති කියලා ලියලා තියෙනවා. ඉතාලම දසන විස්තරයක් දෙනවා හැබැයි පද නැතිම නිසා දර්ශනේ මත වෙනවා. මේක පිළිබඳව අපි කතා කරුවොත් අද බෞද්ධයාටයි උගන්නන අයට මේක මතක නැති වෙලා මොනවතෝ පල්හැලි වගේ කියනවා බුදුහාමුදුරු මොන දෙමලියක් කිව්වද කියලා තේරෙන්නේ. ඉස්ලාම් බුදුදන්සි කරන්නේ සංදස්සේති. ආට පෙන්නවා ඔබ ඉන්නේ බුදුන් ඉදිරිපිට. එහෙම නැත්නම් ඔබ ඉන්නේ ස්ථානයක උඹ ඉන්නේ සිල් අරගෙන කියලා එයාට එයාගේ தත්ත්වෙ පෙන්වන සංසාර ගමනේ. ඒකෝට එයා යම් මට්ටමකට ආපු කෙනෙක්. බුදු මිදිරේට ආපු කෙනෙක්. බුදුසසුන ඉස්සරට විවේකේ ගත්ත කෙනෙක්. එයා ඒක දන්නේ නැහැ. කතාවල කියනවා අංගවන දැන් මතක තියාගන්න උඹ ඉන්නේ වටිනා තැනක. උඹ ඉන්නේ බුදුන් ඉදිරි පිට. මේක කලහසුරකින් හම්බෙන දෙයක්. ඒකේ සතුට තියෙනවද? නැහැ. ඒ නිසා සමාදම් කරනවා. ඉස්ලාම ඔය ඉන්න තැන සමාදන් වෙයන් කොච්චර අමාරු වෙන්න කෙනෙක් ඔකල බන්නේ කියලා. ඔතෙන්වත් ඇවිල්ලා තව අරක නෑ මේක නෑ කියලා චරිචුරු ගන්නවා නම් තාම හිත අවදි කරගෙන නැත්තම් තාම හිත මේ සම්පත්‍ය තේරුම් ගත්තේ නැත්නම් ඒක බණ කියලා වැඩක් නෑ. බොතන හිතේ හරි නෑ ඉඳ ගන්නවා හරි නෑ සිල් නෑ අරක නෑ මේක නෑ කිව්වොත් අර කලිමුණින් නමනවා අපි. කලේ මුඩට හරවන්න සම්දස්සේ කියලා සමාද පේති බුදු කෙනෙකුට විතරයි අපේ තියෙන වාසනාවන්ත தත්ත්වය දැක් ගන්න පුළුවන්. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභ දුර්ලභ බුද්ධපාදෝ දුර්ලභෝ manussත්ත්ව වල දුර්ලභ ක්ෂණ සම්පatti මේ ක්ෂණ සම්පත්තිය පෙන්ලා දෙනවා. මම ඉදිරිපිට ඉන්නේ. ඔබට සියල්ලම තියෙනවා. සමාජයෙන් ඉලා නැතිව ඔබ හිතන මොන හරි අඩුයි කියලා. මට තව අර කොන මේ කොනයි කියනවා. ඒ තාක්කල් ඔබට බුදුන් දකින්න බෑ. ධර්මය දකින්නත් බෑ. සංඝයා දකින්නත් බෑ. යකෝ දැන් සම්පූර්ණයි. කිසි කෙනෙක් සමාදන් වෙන්න කැමති නෑ. එයා කියනක සුදු ඇඳගෙන ආවේ නෑ. මං කෙලින් කටින් හිටියේ. මං සීල් සමාදන් වෙලා නෑ. බුදු දනසවත් තම්පේකට සහකන්නේ. සෝපාගේ හිටියේ ගූ කඩක් කටේ තියාගෙන. උ දකින්නට පිටිපස්සේ පිටිපස්සට ගිහිල්ලා සමාදන් කෙරෙවුවා. සෝපාකයි අනිත් පුලිකයි නම සුනීත. සෝපාකත් ඒ වගේ. කිව්ව මිනිස්සු ඔක්කොම හරි. මට පුළුවන් බැරි පිස්සු කතා කරන්න මොකද්ද ප්‍රශ්නේ? ඊගාට තියෙන දුර්ලභ වස්තුත් උඹට පුළුවන්. බැරි දේවල් මෙහි දැන නිසා සම්දස්සේති සමාධිපේති දෙක තමයි අද බුද්ධ ධර්ම නැති කරලා තියෙන්නේ. බුද්ධ ධර්ම එනේන මනුස්සය නීච කරනවා. බාරක නෑ උඹට මේක නෑ උඹ මුස්ලිම් උඹ කතෝලික උඹ මනුස්සකමවත් තේරුම් ගන්නෑ. බුදුචන්නාංශයේ ඉස්සෙල්ලාම අර මනුස්සයගේ දත්තට බහිනවා. බෑලා කියනවා සම්දර්ශනය කෙල්ලබල සංසාරයකෝ මේ බුදු කෙනෙක් ඉන්න කාලේ ඉපදෙන එක. සංසාරයකෝ මේ මිනිස්සෙක් වෙන එක. සංසාරේ යකෝ මේ ඇහැ කන දිවනාසේ එක කඟපුලාට තියෙන එක තුපි සමාදන් වෙනවාද? ඒකට මම මම එන්නේ ඒකට තමයි. සම්දසී සම ඊට පස්සේ සමුත්තේජේස ඒකට කියන පුතා ඔතන හිතෙන් නිවන් දකින්න බෑ. ඊට පස්සේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකට ධෛර්යයෙන් නැගිටිනවා. කියලා සම්දර්ශනය කරලා පෙන්නලා ප්‍රතිපදාව පෙන්වා කියනවා මමත්තත් ආයුර්දා කාන්තිම අවුරුද්දේ දුෂ්කර ක්‍රියා කරා ඊට ඉස්සෙල් මෙච්චර මෙච්චර වැඩ කරා නමුත් උඹලාට එච්චර නරන දෙයක් නැහැ මම මේ කෙටි පාරක් හදලා තියෙනවා ස්කෙච් එකක් ගහලා තියෙනවා ඒක බලපන් ඒක දෙයක් ගැඹුරුයි කියනකොට මේ මනුස්සයාට ඉතින් ආයෙත් අපි දසපාරමිතා පුරල නැහැ අපි හේතුක ප්‍රතිසන්දි නැහැ අපිට අරක නැහැ මේක නැහැ කියනකොට සම්පන්සේ කියලා පිටසට්ටුවක් දානවා ඕක කොහොම තමයි කවුරුත් කියවම තමයි අමුලෙ මලක් කියොච්චර තමයි කියලා සම්පහසනයක් කරනවා. කියන්නේ මහත්ව ගමන ආවා පංචවනස් ජාතිකේ බලපම් මම කියලා තියෙන පිස්සු. කිලෝරක් නැන්නේ. බුදුරජාණන්සේ බෝධිපාරමිතා පුරන බුරුණු කියපේක විතරයි කරලා. නැත්තේ. බුරුණු කියපේ තමයි කරලා තියෙන්නේ. අනේ සීල වැඩිලා තියෙනවා. බොහෝ ප්‍රසිද්ධිය කියනවා. ඒ කියන්නේ මොකටේ? උඹලා අද ජීවිතේ මොන දෙනසත් ඔක්කොම පංචවනස් ජාතිකේ තියෙනවා. උඹ විතරක් අලුතෙන් පුරන දෙයක් නෑ. උඹ මේ එක උඹේ දුක උඹ ලොකු කරගෙන ඇහෙන්න හදනවා ඒක සම්පහන්සනයක් කරනවා. ඒ කියන්නේ පිටතට තියනවා කියලා. හැබැයි කල්පනා මහත්තයා ඊට වඩා වෙනස් අත්ව වගේක් දෙන්නේ. නමුත් සම්පාදනය කරලා සමුත්තේජනය කරනවා කියලා කියන්නේ. මේක ආයෙත් කියන පද හතර මම හිතන්නේ මම හරි කියලා. හොඳ ශේෂි සමුත්තේජේ විද්වාන විද්වාන පටිසංකාය ධම්මයා කතාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්ස අන්තිමට සම්පහන්සලේ කියන්නේ. ඉතින් මේක දන්නේ නැත්නම් ප්‍රතිපාසල උගන්වනකොට පොඩි දරුවෙකුට උගන්වන්න ඒකට කියනවා පොඩි දරුවට උගන්වනකොට පොඩි දරුවෝදී පාත් තැනක ඉඳගන්නයි කියලා. એટલે බබා කියලා මෙහෙම බල්ලා කතා කරන්නේ. ඉතින් පොඩි කාට ලොකු තත්ත්වයක් වෙනවා. මොකද ළමයා කරන්නේ? නහයින් බලන්න පටන් ගත්තොත් පොඩි එකා දිහා ඌ නිකම්ම ඇඟිටිල්ලෙක් කරනවා. ඌට දෙන්න ඕනේ ඉහෙලම තැන. උඩ කතා කරලා කියනවා වාඩි වෙලා උඹ අපිට වැඩි බොහොම පිරිසිදුයි නිකේෂී අපි පොඩි සෙල්ලමක් කරමුද කරට නැගලා තමයි අද දිවසම ගන්න ආ ආ අංකල් කියලා පටන් අරගන්නවා ඒ සුවර සතිපාසල දිනුම් මෙතෙන්දි ඉස්සල්ලාම ආපෝනසේ කාපුවා මෙයාට කියන්න ඕනේ ආපු එක ලොකු දෙයක් ගෙදරක දොරක ඉඳලා මේ විවික ගන්නවා කියන එක පොඩි දෙයක්ද මේ ආවට පස්සේ මෙතන ඉන්න බලන්න ඔක්කොම සිල්වත් කටේ ඉන්නේ මේකේ තාම ගෞරව කන දිලා වදිනවානේ සතුටින් හිට බලලා දවස් 10 දවස් පහ. ඉතින් මිනිසුන්ට ඇත්තටම කියනවා නම් කවුරු හරි කණ්ඩ තියලා වදිනකොට ලේ බඩ යනවා. ඇයි අපිට මිනිස්සු මේව පිට මිනිස්සු ඇවිල්ලා අපිට කණ්ඩ දෙන්නේ? ඇයි අපිට මේව ගරු කරන්නේ? ගරු කරන්නේ අපේ සීල නිසා. ඒ සතුට නැතුව කවදාවත් භවනා හරියන්නේ නැහැ. තමන් පිළිබඳව අව탁සීරුවක් කරන්න බුදු කෙනෙක් උත්සාහ කරන්නේ. දැන් ඒ තරම්ම නිහතමානී. හැබැයි දේවාති දේවා බ්‍රහ්මාති බ්‍රහ්ම උන්වහන්සේට විතරයි පුළුවන්නේ සන්දස්සේදී සමාධිපේදී කරන්න. අනෙක් සියලුම දේවා. ආවට පස්සේ ඒ වගේ කේන්දරේ බලනවා, නැකත බලනවා, වයස බලනවා, කුලේ බලනවා, කහින්න පුළුවන්ද කියලා අහනවා. හැම එකකම වටනවානේ. ඔය ඉන්ටර්විව්ස් වල කරන්න බලන වටන එක විතරමනේ. කවදාකවත් මේ ඉදිරියට ආව මනුස්සයෙක් මේ ඉන්නේ බුදුන් ඉදිරි පිට. උඹට ලැබිලා තියෙන මනුස්සත්ව ප්‍රතිලාභය බලපන් උඹට අංග පුලාවක් තියෙනවා, හැකන දිවනාසි තියෙනවා කියන එක පෙන්නලා දෙනවා නම් අපේ මිනිසුන් කොච්චර සතුට වෙන්න පුළුවන්ද කියලා. සතුට වෙන්න නම් සාසන සම්පත්තිය අඳුනාගත්ත මනුස්සයෙක් වෙන්න ඕන. හැමෝටම මොක කරන්නේ. හැමෝටම උගන්වන්නේ කරන්නේ. ඒක හේතුව මොකද? Tamange මට්ටමේ හිතන්න ගන්නවා. සුඛ සංසිකේ දෙන කද්දා Tamange මට්ටමේ හිතන්න එපා. ඒ එන කෙනාගේ මට්ටමට බහිඳ. මොකක්වත් වෙන්නේ නැහැ. කවදාකවත් මොකොත් වෙන්නේ නැහැ. ඊටසේ ඉතින් බහැර කතා කරන්නේ අඟුලි මාට යනකොට කියන්නේ මේ මම නම් නතරුන පුතම බණතරය. පටාචාර කියලා නම් ඒ සීයලෝ ගනි. සෝපායෙන් අහනවා සුනේත් කියනවා මොකද ප්‍රශ්නේ? මටත් පුළුවන් සෝහන්සේ මොකද්ද බැරිව? අනේ ඒ මට්ටමට මේ මනුස්සයාට දෙන ආත්ම ශක්තිය ඇත්තට මේ මනුස්සයා පෙර කරපු කුසලය සමාදන් කරවීමක් නේ. ඒ වගේ කියන්න ඕන පොඩි සෙල්ලමක් නෙවෙයි. මේ පහත් කළ හිතන ගතිය ඇසුරෙන් අපි ලබලා තියෙන තුච්ච ගතිය. අපි මොනතරම් සිංහයද? මොනතරම් වටින තැනකද ඉන්නේ? අපිට මේ බටහිර මානසිකත්වයේ විසින් අපි තුන්වෙනි ලෝකෙට දැම්මට අපි මුළු ලෝකෙටම ප්‍රසිද්ධ වෙච්ච જાතියක්. හැම පැත්තෙම. අද නෑ. මොකද බඩු නැති නිසා නෙවෙයි, පින නැති නිසා නෙවෙයි. අපිට පෙන්නලා තියෙනවට ඈත තියෙන ලෙව ගන්න දාක් දිව දික් කරන්න මොකක්ද එකක්? හැම එකම නිකන් පාහර වෙලා තුච්ච වෙලා. ඒ නිසා සම්දර්ශනයේ සමාධිපේදී තියෙනවා නම් ඒකත් ද්වේෂයෙන් කරන්න හොඳ නැහැ. සමුසසිල්ලදා සමුසෙදීමම පුත්‍යන්න ඕනේ. බලන්න ඒකට කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වල potential and possibility කියලා. උඹට potential එක තියෙනවා. විභව ඒ කියන්නේ කර්ම ඒකට කියන්නේ භව සම්පත්තිය තියෙනවා. possibility එක තියෙන හැකියාව තියෙනවා. ඒක නැති කරන්න බෑ අකුසලෙ. ඒක නැති කරන්න බෑ මායයට. පොඩ්ඩක් අකම කයනවා. පොඩ්ඩක් ඒක නිකන් හඳ වහකුලකින් වැහුණා වුණාට හඳ වහනකුල නෑ බලාකුලකින්. අපිට වෙලා තියෙන්නේ අර බලාකුල විතරනේ පේන්නේ හඳ පේන්නේ නෑ. අන්න ඒක නැති කරන්න මේකට කියන්නේ නිබ්බාන පරිසංගදස මේ දැන් නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. මෛත්‍රී බුද්ධ සාසනෙ දාන්නවක්වත් දඹදිව යවන්නවක්වත් අසෝලා ගාවට යන්න ඕන කියනවක්වත් දෙයයන් ආශිලාවටත් යවන්න දෙවි. ඒක හද නැතිලා. මේක තිබිලා තියෙන අවුරුදු 1000ක් විතර යනකම් ලංකාවේ දැන් අවුරුදු 1000කට ඉස්සලා දකින දකින හාමුදුර කෙනෙක් පෙන්නලා කියන්න බෑ කියනවනේ මේ හාමුදුර නිවන් දැකලා නැහැ කියලා. මේ හාමුදුර නිවන් දැකලා නැහැ. කිසිම හාමුදුර කෙනෙක් ඉඳලා නැහැ. මේ ආසන ශාලාව කොයි පල්ලේ තියෙන අම්බල මොකද කියන්නේ ආසන ශාලාව කියලා නැත්නම් අපේ උඩ තියෙන පාත්‍ර ශාලාව. ඒක තියෙන ආසන එතන ඇතුළු කිසිම තැනක් මෙතන වාඩි වෙලා රහත් වෙලා මේ ස්ථානේ මෙතන වාඩි වෙලා රහත් වෙලා නැති ස්ථානයක් තියෙනවා කියලා. ඉතින් තිබිලා තියෙනවා. මොකද මේක කූඩ කරලා නැහැ. හැම කෙනාටම පුළුවන්. අද අපි වෙලා හැම වෙලාවෙම බලන්නේ අරුගේ අඩුපාඩු මුගේ අඩුපාඩු මිස අර තියෙන හැකියාව නැහැ සම්දර්ශනය කරලා පෙන්වීමේ එහෙම නැත්නම් සුභවර්මා හම්බෙක්කවේ මෙත්තා චේතෝ විමුක්තිංව දහමි ඉදපඤ්ඤස භුගලෝ උත්තරින් අපට විඥාන්තස. හොඳ වැත්ත විතරක් බලපියව රහත් වෙනකන්. සුභවර්මා හම්බෙක්කවේ මෙත්තා චේතෝ විමුක්තිංව දහමි. උකටයි මෛත්‍රී කියන්නේ. මේ ඉනාගුණ වල ගණන් කර කර නිදුක්ති වානිරෝගීව සුවපත් වෙපා අල්ලෝගේ දපාක්තියට නෙවෙයි. එහෙමනේ අපි මෛත්‍රී භාවනා කරන්නේ. ඔක්කොම නිදුක්ති වානිරෝගීව සුවපත් වෙන අල්ලෝගේ දපාක්තියට. ඔන්න මෛත්‍රී. ඉතින් කියන්නේ අපි සිංහ පිටවන්නේ. නිවන් දැකලා නැහැ. හැබැයි ඔක්කොම හැකියාව තියෙනවා. එහෙම නම් තව කෙනෙකුට බණින්න පුළුවන්. තමන්ට පහත් කළා හලකන්න පුළුවන්. දැන් පාරමිතා පුරන්න ඕනේ කියලා හිතන්න ඕනේ. වෙන්න පුළුවන්. පාරමිතා පුරන්න වෙන්න පුළුවන්. නමුත් දැනව සම්පූර්ණයි කියලා හිතුවට කවදාකවත් මොකුත් වෙන්නේ නැහැ. අන්නේ සම්දර්ශනය පෙන්නපු බුදුරජාණන් වහන්සේ දැන් උඩක තියලා අපිට කිට්ටු කරන්න බෑ. කියලා මේ අතරමැදෙක් මැදට පෙන්න හදනවා. කපුවෙක්. මේකේ කපුවන්ට කිසිම ඉඩක් නැහැ. අනික හැමතැනම දේවගතියෙක් ඉන්නවා කපුවෙක් ඉන්නවා. දෙයන්නාසිකාට අපිට යන්න බෑ. සිරහත් අරගෙන යන්න පුළුවන් කපුවට විතර ඔබ 5000 දීපු ගමන් ඌ යනවා. ඒක ගන්නෑ. කෙලිම බුදුන්සේ කතා කරන්නේ. ඒ කරන්නේම නිබ්බාන පරිසංයුත් දේශනාවකට. නලවන්න පිනවන්න නෙමෙයි. එයාට කියනවා මේ දැන් පුළුවන් කියලා. ඉතින් මේ කතාව හුඟක් තැන්වල ඒ බුදුසසුනේ කිලින්ම කාට හරි මේ පිටින් ඇනේටම ගහන වෙලාවේ කියවපු කතාවට ආනන්ද හඳු ওই පද හතර තමයි දාලා තියෙන්නේ. සංදසේති සමාධිපේති සමුත්තේජේති සම්පහන්සේති. ඒ නිසා කොමියුනිකේෂන් වලදී තාමත්ම වැදගත්. ඒ නිසා සංනිවේදනයේ කාටද කතා කරනකොට අර පුද්ගලයාට ගෞරව කරලා කතා කරන්නේ. විමසර කියන්නේ ඔබේ මගේ කිසිම වෙනසක් නැහැ. ඔබ අන්දන්න හැදුවටම ආව මට බනින්න හැදුවත් ඉස්තු කරන්න හැදුවත් ඔබේ මගේ කිසිම වෙනසක් නැහැ. ඔබ හදන්න හදන්නේ කාර්ය කෙරෙන තුරු කරන රැවටිල්ල විතරයි. ඒ වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා ගුරුවරයා ඒගොල්ලෝ අතර මොන වෙනසක්ද? දොස්තරයි ලෙඩයි අතර මොන වෙනසක්ද? රාජ්‍ය පාලකයයි රටවැසියා අතර මොන වෙනසක්ද? ඔක්කොම මිනිස්සුනේ. අද මේ හදලා තියෙන හයරාකි එක මේ නූතනත්වයට එක්ක ආපිරා. ශිෂ්ටාචාරයේ වැරදි කොන් තුනක්. මිනිස්යාගේ මේ මේ මූලික සම්දර්ශනය අඩු කරන්න බෑ. තම ආගමිකම කරන්න දේව නිර්මාණය දැනහසි අර්ථේ ඉන්නේ. ඒකනම් පිස්සු. මොන දේව නිර්මාණද මාත්මනුසේ කුමත්මනුසේ අපි හැම වෙලාවෙම හීනමානින් එක වළක්වන්න කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒක නිශ්චිතයක් ඉල්ලන්නේ අපි එල්ලෙන්න වැලක් අල්ලන්න හදනවා. අපි ජීවත් වෙන තාකල් ඒක අධ්‍යාපනය කරන්න ඕක හල්ලි හම්බ කරන්න ඕනේ ඒක කීචරාමක් කරවන්න ඕනේ නෑ එමෙතුමා දැනගන්න ඕනේ මොනවා හරි එකක් අල්ලනවා නිශ්චිත ඒ නිශ්චිත භාවයේ අනිශ්චිතස්ස චලිතන් නැති එහෙම නැති එක චලිත ඌට සැලෙන දෙයක් නැති නිසා සමාජය කැමති නැහැ සමාජය කැමති කොහේ හරි මස් කඩේ කොක්කේ වගේ එල්ලලා තියන අහවල දේ බලන්න ඵලයක් අහවල එල්ල ඇතු ඵලයක් අහවල පරමාර්ථය පරමාර්ථ නැති ජීවිත වැඩක් නැහැ කියලා අරු එල්ල නමස් කඩේ කොක්කේ උසද මොන પરමාර්ථ මම දැන්ටත් ඉඳලිනේ. ඌට සමාජය කැමති නැහැ. රජුරෝ කැමති නැහැ රටවැසිය සතුටින් ඉනව දකින්න. රජුරන් නොනේ මමයි ලෝක කියලා බලන්න මටයි අන්තපුර දෙන මටයි ඥාන 500ක් වෙන මටයි මෙච්චර වැව් පොකුරු දෙන මටයි මෙච්චර මාලිගා කියන්නේ තොපි දෙන මට බදු ගෙවපියා කියලා. කවුරු හරි කිව්වොත් මට කිසි දෙයක් නැහැ මම ජොලිය ඉන්නවයි කියලා අන්තන්න පුළු ලක්ෂිත. ඊට පස්සේ රජුරෝ යත අපිට යනකොට බොහොම උජාරුවේ. රජාන්ට ඉංගන්නේකට උන්ට දාන පොලකින් බත් එකක් හම්බ වෙනවා. ඌ කාලා පොල් ගහක් යට බුදුලු රාජ්‍ය දාත කියන බුදුලු රජුරණ්ඩ තදමලු හොඳට මේ කස්සට ඉන්න ගස් කස් කිඹෝ මොන රාජ්‍ය සපත කියන්නේ කියලා ගණිනක මාලිකා ගන්න කියලා තු රාජ්‍යව දන්නවද මණේ සමාවෙන දිවනාන්ත වතවරුණාද කියලා මට ඉතින් ආතල් එකක් ආවා කාලයකට පස්සේ මම ඉතින් ඒකට කිව්වේ කියලා එතකොට මම රාජ්‍යසප වෙන්නන්නම් කියලා මොහ හඳුන් කිරිපන් වල නෑවලු නාලා රාජාවනන්දලා ශ්‍රීල රජුගේ සේනා ඇඳේ හතපම. සොසුනේ වායිටෙදිසියක්. ආතල්ලේ හොඳ නෑ මේකේ රාජසප්ප දීලා නාවල බලන කඩුවක් තියනලු වෙනෙ වෙනෙ මෙහෙම මේව දැන් වැටේ කියලා. ඉතින් උඩ බලනකොට මේක දැක්කලු මූට දැන් කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ කඩුව හරියට කියන පපුරටලු. බරට වැටුණොත් ඇනිනවලු. මූ තාඩිය දානවලු දැන්. රජුටලු කොහොමද රජ සැප කියලා. අනේ ජීවිතේ පොඩ්ඩක් ගලවලා දාන්න බා. අනේ මට අර පොල් ගහයට හොඳයි කිව්වා. මේක තියෙන්නේ මේ හෙල්ලෙන කඩුවක් වැටෙනවා. ඉතින් රජුරෝ ඉන්නේ ඔතන. ඉතින් රජුරෝ කැමති පොල් ගහක් අර බට්ටියක් කාලා සතුටින් ඉන්න මිනිස්සු සතුටින් ඉන්නවා කියලා කියන්නේ. මොකද රජුරෝ ඔක්කොම ලං කරගෙන ඉන්නේ ඒක සැපට අවශ්‍යයි. රජුරෝ ඉන්නේ තැන් දෙන්න. ඒක දන්නේ අර පොල් ගහට ඉන්න එක. ඌ කියන රජ සැප කියලා. රජ සැපේ තියෙන ගුරු බයක් නේ. මම ගියා ඔය මේ මාලිගාවකට ඉංගලන්තේ ඒකට යන්න දෙනවා මිනිස්සු දා. මේ මුළු ශාලාවම සීරිම හදලා තියෙන තුවක්කෝලි. වටේට බීඩින්ෙන් ගහලා තියෙන කිරිච්චෝලි. ඊට පස්සේ පිටි හදලා තියෙන්නේ අවවතු මොරායිදෝලි. උන් කොච්චර බය ඉන්නද කියලා හිතන්නේ. මුළු මාලිගාවම උඩ තියෙන්නේ ෂොට්ගන්ස් වලින් හදලා තියෙන්නේ සීලිම. කිරිච්චි පිස්තෝලයි කොච්චර ගූ බයක්ද කියලා හිතන්නේ වර තල් ගහක් හැට බත්තියක් කාලා බුදිනේ කාට මොකක්වත් නැහැ මధుරයක් කියලා පොඩ්ඩක් අනින ඒක වෙනම දෙයක් රාජ්‍ය සැප කියලා අපි මේ ඉල්ලන්න හදන ඔය සම පොසත් වෙලා අපිට සමාදම් වෙන්න පුළුවන් නම් බුද්ධ උත්පාද කාලේ අපිට සමාදම් වෙන්න පුළුවන් නම් manussත්ව ප්‍රතිලාභේ අපිට සමාදම් වෙන්න පුළුවන් නම් ඡන්ද සම්පත්තියේ තව මොනවද ඉල්ලන්නේ තොපිට කන්න දෙනවා නම් තොපිට බොන්න දෙනවා නම් තොපිට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediyeකද යකෝ රණ්ඩු කරන්නේ කියලා බජව් සින්දුවක් තියෙනවා. ඔක්කොම ලැබිලත් අපි ඉන්නේ අට කරගත්ත මූලෙන්නේ. ඉතින් ඒක නිවන කතා කරන්න බෑනේ. ඒ කියන්නේ ඔබ දැන්නම නිවලා තියෙන විලක් නිවන් දැකලා තියෙන්නේ පොඩ්ඩයි එහෙම හිතලා බලපන්. කැමති නැහැ. ඒකට අපි අර එල්ලෙන් හදන මොකක් හරි එමෙච්චතුමාගේ දේශපාලන පක්ෂයක මුදලක ලාභක සත්කාරක සම්මානක සිලෝක හතරක් කියලා තියෙන බුදුරජාණන් වහන්සේ මනුස්සයට ඇග්ගෙන්නේ. ලබ්බ ලාභග්ග මහන්්‍යත මහන්තතා බෞසුති මහන්තතා ලාභකීති මහන්තතා ඔල ඒක තමයි ඒකමයි කියන්නේ දෙක චිර රාත්‍රඥතා සිංහලෙන් කියනවනේ ඔව් ඒ කියන්නේ ඝන ඝනයා විශාල ඝණයකට ගෝල පේශකට නායකත්වය ලැබනවනම් ඉවරයි ඌ ඉවරයි. බහුසුත වුණා නම් ඌ ඉවරයි. ලාභ සත්කාර වැඩනවා නම් ඌ ඉවරයි. ආභග්ග කාන්තතා බහුසුත මහාන්තතා ඉර රහතන් වාක් වයසදී වුණා නම් ඌ ඉවරයි. ඔය හතරෙන් තමයි හංග වැටෙන්නේ කියලා කියනවා. ඔය හතර වැඩෙන්න වැඩෙන්න ඒවල කියන්නේ ආසවට්ටහණීය ධර්ම එක තැන ටැග් ගහන ප්‍රශ්න. අද අපි පොඩි උන්ට මොනවද පිළිවෙම වල උගන්වන්නේ? අපි මොනවද අපි පොඩි දරුවන්ට උගන්වන්නේ? ඔය හතර එකක් නේ අරන් දෙන්න හදන්නේ. ඒ කිව්ව සදා සොත්ති. ඒ මොකක්වත් නැහැ වර්තමාන මොහොතේ ඉන්නකොට. උට සම්පූර්ණ සැප තියෙනවා. ඒ වුණාට උට බෞද්ධ භාවයක්වත් ඝන නායකත්වයක්වත් බව මේ ලාභ සත්කාරයක්වත් මොකක්වත් නැහැ. සිතරාත්මකමක් නැහැ. මේ වගේ තමයි නිශ්චිත කරන්න හදන. අපි එල්ලෙන්න හදන්නේ. ඉතින් එහෙම අල්ලන දේ දෙකක් තියෙනවායි කියලා හරිය ප්‍රසිද්ධ සූත්‍රයක්. ඔය කච්චායනගත සූත්‍රය සම්වික්ක නිස්සයන් පටිච්ච අත්‍ිතාත නැත්‍ිතාත. ඉතින් ওই නිසා කොල්ලත් බුද්ධ තත්හමතුරු පැහැදිලිවම දේශනා කරා ඕක අරගෙන බුදුදහමසේ අනාත්මවාදය දේශනා කරන්නේ ආත්මය ඇත්තේත් නැත නැත්තේත් නැති කිව්ව මිසක්ක ඇත්තිමයි කිව්වෙත් නැහැ නැතිමයි කිව්වෙත් නැහැ බුද්ධඝම පටලවා ගන්නහද අනාත්ම වෙන්න හදනවා විශාල වාද ගියා අනු 70 38 ගිහිලා තියෙනවා ඔක්කොම හෙලි වෙලා තියෙනවා බුදුදහමසේ එකක්වත් ඇත්තේ කිව්වෙත් නැහැ නැත්තේ කිව්වෙත් නැහැ හැබැයි මෙහෙම එකක් පේන්න තියෙනවා ඇතයි කියලා කවුරු හරි ගහගන්න වෙලාවදී නැතයි කියන එකෙන් ගන්නවා නැතයි කියන එකට ඇතයි කියන එකෙන් ගන්නවා. එහෙන් දාගත්ත මෙහෙන් දාගත්ත ගියා. ජීසා ඒක මූල ධර්මයට රේඛීය ක්‍රමයට උගන්වන්න බෑ. ඇත්තේ කියලා අන්තයක් ගන්නෙත් නැහැ නැත්තේ කියලා අන්තයක් ගන්නෙත් නැහැ. මම ඒ දවසක් කැනඩා ගිහිල්ලා එනකොට අපේ බෞද්ධ කොල්ලෙක් යහපොත් එක ඉඳලා එන ගමන් ඌ කිව්වා බුද්ධාගම පොතේ කියලා තනාත්මයක් අරගෙන තියෙන ස්වාමීන් වහන්සේ වැරදි. මම ඊට වැඩි කැමති සායිබාබාට ඒ ආත්මයක් තියෙන්නේ මේ සුබ සිද්ධියක් කරන්නේ ස්පිරිතාල හදලා වෙන්ට ගිවදලා කියනවා මම ඒක නිසා ඒකට කැමතියි මම කපන්නේ නැහැ වටිනවා. වාහනේ මම ට්‍රිප් එක හම්බෙනවනේ මට මොකද්ද? උතම ස්පෝට් කාර් එකක්. ඉතින් මං කියනවා "තෝ දන්නවද බුදුහාමුදුරුවෝ ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ" කියලා කියන කොට පස්සේ අර ට්‍රැක් එක මැද නැතර කරා වාහනේ. ඉතින් 80 යන ගමන. අනේ ස්වාමීන් වහන්සේ පළවෙනි සැරේ තමයි කිව්වා හාමුදුරු කෙනෙක් මෙහෙම කතා කරනවා. මම ඒක වාරි ගනි පැත්ත කර මේ බලපම් හයිවේ එකේ ඉන්නේ කියලා. ඒක හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අන්ත කරන දැන් මම උඹට පිස්සු. දැන් එලා 11යි. තාම පැය භාගයක් කරනවා පන්සලට යන්න. දානේ අනේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ කියලා දාහනේ නතර කරලා වාහනේ නතර කරලා කාර් එකේ පාකල්ක බහින්දපා. ඊට පහක් ඉඳලා මට කියලා දෙන්න කොහෙද බුදුරජාණන් මේ ආත්මය ඇත්තෙත් නැත නැත්තෙත් නැත කිව්වේ කියලා. මම කච්චායනගත සූත්‍රය තියෙන්නේ. අපි මම මෙතෙක් කල් හිටිය බුදුහාම අනාත්මවාදයක් විශ්සර කරනවා කියලානේ. මොකෝ ඕනනම් ගන්න පුළුවන්. ආත්මය කියන බමුණන්ට ගහන්න බුදුරජාණන් අනාත්මය ගත්තා. අනාත්මය ගන්න මිනිහට දේව ධර්ම මේ මේ ආගමක් නැති කාට අපන්නක සූත්‍රය අහලා තියෙන බුදුරජාණන්සේ ආත්මය තියනවද නැද්ද උඹලාට එකම කියලා තියෙනවද මිනිස්සු කොයි එකද ඇත්ත ආත්මයක් නැත්තම් කොහොමද සිල් ලකින්නේ ආත්මයක් නැත්තම් කොහොමද දන් දෙන්නේ ආත්මයක් නැත්තම් කොහොමද ඕලාරි කට්ටපටිලා අපි භාවනා කරන්නේ ඉතින් ඒකට මේ වාද කරන අපි අපිම කඩුව කියලා ගත්තා වෙනවා ඇත්තේ කියලා බුදුහාමට ස්ථාවර කරලත් නැහැ. නැත්තේ කියලාත් නැහැ බුදුහාමගේ කියලා තියෙන්නේ වාද කරන්නේ නැති පැත්තයකට ඵලයක්. මොනම ක්‍රමයකටත් වාදයට පැටලෙන්නේ නැවයි එන් දාගත්ත මෙන් දාගත්ත ඔබ බලයක්. ඒක තමයි මතුබින්නික සූත්‍රය කියලා තියෙන්නේ. ඒක යේන කේනච ලෝකේ න විග්ගය වාදී විග්ගය තිටති. මොනම විදිහින්වත් කවුරුත් එක ගැටෙන්නේ නැහැ. මේක උත්තර දුන්නොත් උට ඒ පැත්තට උත්තර දීලා මාරු වෙනවා. ඊට පස්සේ අනිත් දවසට දෙන ඒක අනිත් පැත්තත් ඒක ඇත්තම තමයි. ඕනම බුද්ධ වචනයක් බුද්ධ වචනයෙම නිෂ්ප්‍රභා කරන්න පුළුවන්. ඕනම වචනයක්. අතන කියලා තියෙන එක වෙන තැනකදී ඒක අනිත් පැත්ත කියලා දෙනවා. ඒක ලියලා බුදුදහම සිවද කළා කියන දැන් ඊය අපිට ප්‍රශ්නයක් ආවා පල්ලෙහාදී. ඒත් මේ නිවන නිවන සම්බන්ධයි. මේ ස්පර්ශයට ඉස්සරද චේතනා සංඥා සංස්කෘතිය මේ වේදනා කියන්නේ ස්පර්ශයට පස්සේ කියලා. සම්මාදිට්ඨි සූත්‍රය සඳහන් කර තියෙනවා වේදන සංඥා චේතන පසමනසිකාරය කියලා. මදුපින්නික සූත්‍රය දේශනා කර තියෙනවා පස්ස වේදන සංඥා චේතන මනසිකාරය කියලා. දැන් කොයි එකද ඇත්ත? කොයි එකද මේ මෙල්බන් වල උත්තර ප්‍රශ්නය ආවා. ඒ ප්‍රශ්නේ ඇති කිව්වේ ඥානන්ද සාංශි. ඥානන්ද සාංශි මතක් කරා මේ අටුවාව පස්ස ඉස්සරහට දාලා කියලා. සම්මාදිට්ඨි සූත්‍රය පස්ස පස්සට දාලා තියෙනවා. ඉතින් අහන්න තියෙන්නේ පස්සෙට ඉස්සරත් වේදනා සංඥා චේතන තියෙනවා පස්සෙත් තියෙනවා. මොකක් පටිච්ච සමුප්පන්න ධර්ම. අපිට පේන්නේ ඒකේ ක්‍රම විතරනේ. ඒ අපේ මනසේ තියෙන පුරුවල් ගතිය. ඉස්සරත් තියෙනවා වේදනා සංඥා චේතන පස්සෙත් තියෙනවා කිව්වට පස්සේ අන්න භාවනා කරලා බලන්න ඕනේ. යම් ආකාරයක බලාගෙන ස්පර්ශ කෙරුවොත් වෙනස්. වෙන ආකාරයකට බලලා ස්පර්ශ කෙරුවොත් ස්පර්ශයත් වෙනස්. ආස්පර්ශ කරනකොට ආසිකත්වයේ හැටි. ඒ අප්‍රමාදව ගිහිල්ලා හිටියොත් එහෙම ඒ වගේ මොනම දෙයක් හරි ස්ථාවරයි මෙහෙමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන කියලා කවුරු ගහපා දෙන්න ගියා නම් යාට කියන්නේ බුදුහාමුදුරුවෝ වෙන සම්දස්සේසි සමාද වේසි දන්නේ වාද නොවන තාලෙටයි අපි යන්නේ ඕනතරම් ලෝකෙ ගිනි අරන වාද තියෙනවා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද වර්තමාන මොහොතේ ඉන්න කිසි වාදයක් අවශ්‍ය නැහැ පෞසුත භාවයක් ඕනෙත් නැහැ චිර චිර රාත්‍රංචකමක් ඕනෙත් නැහැ ගෝල බාලියෝ ඕනෙත් නැහැ දාල සත්කාර ඕනෙත් නැහැ ඒක නිසා ඒ මේ මේ දේශනා මේ සූත්‍ර ඉදිරිපත් නොවි තිබුණා නම් අර ඒ බුදුදහමේ පෙන්වන අවංක භාවයට යන්න අපිට ඉඩක් නැහැ. මොකද ඒ තරම්ම හැම තැනම වාදපත නගලා ඉවරයි දැන්. තවත් එන්න තියෙන වාදපත තියෙනවා. ඒ වාදපත ගත්ත කට්ටිය වලිගේ උඩ තියාන කේසර පුම්බගෙන දන්ත මිටි කාගෙන නටනවා. අපිට එහෙම තදන්නේ නැහැ. අපිට එහෙම හදිස්සියලා කාටවත් වාදයක් නිෂ්ප්‍රභා කරන්න ඕන එක මොකුත් නැහැ. අලුතෙන් වාදපත් ඇති කරන්න ඕන එක මොකුත් නැහැ. ඒ නිසා අපිට නිශ්චයක් අවශ්‍ය නැහැ. ඒකයි නිස්සරණ කියලා කියන්නේ සරණක් නැහැ. මොකකව සරණ පතන් දිවා. නිස්සරණයි කියලා කියන්නේ වර්තමාන බෝධ පමණයි. එහෙම නැත්නම් තමන්ට තමන්ගේ ධර්ම විතරයි. අපි එහෙම එන අයට පහසුකම් ටිකක් දෙනවා. ඒක මම හිතනවා දොස් කියන දෙයක් නෙමෙයි කියලා. ඒ නිසන්නේ පතාගෙන එන කෙනෙකුට අවශ්‍ය පහසුකම් ටික දෙනවා. හැබැයි රජ සැප දෙන්නේ නැහැ. කුමාර සැප දෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ට යැපෙන්න පුළුවන් තරම් දෙනවා. ඒක බෑරි කටුනාගල යන. මේකම කණ්ඩේනවනේ ඒත් බෑ. මේක කාල භාවනා කරපන්. ඉතින් ඒකට මේකේ පේන්න පටන් ගන්නවා මිනිස්සු කියපේ පොඩිසුන් පොඩි ගාණක් නැවන කරන්නේ මේ වගේ තැනක. මහා ලොකු රජ සැප්පයි. මොනක්වත් ඕනේ නැහැ. තාම සරලව ඉන්න මොකද අපි ඔක්කොම එක බත්තලියේ කන්නේ. ආන්නේ ගතියට යනකොට අපි නිස්සයක් තියනවා බුද්ධ ශාසනය බුදුහාමුදුරු දින පින්ඳ පාතේ. ඒක බුද්ධ භෝගය කියලා කියන්නේ. ඒක කාපං කාලා ඒ නිස්සයට ගැළපෙන මේ ජීවිතේ නිවන් දකින්නට ගැළපෙන කටයුතු ටික කරපන්. මොනවාද කටයුතු කරපන් කියන්නේ නිකන් හිටපන්. මොනවාගේ වස්පව්. විනාඩියක් බලපන් නිකන් ඉන්න පුළුවන්ද කියලා? එහෙනම් පෞරුෂත්වයක් තියෙනවා. විනාඩි දෙකක් කියලා දෙගුණ වෙනවා පෞරුෂත්වය. ඔබේ මට්ටමට පෞරුෂත්වය වඩා ගන්න පුළුවන්. අපි යන තව ටිකක් කියන්න. මේ ලෝකයේ එහෙම නැත්නම් ලෝකයා වැඩි වශයෙන්ම බහුල වශයෙන්ම ද්වේ නිශ්චිතයි. දෙකක් ඇසුරු කොට සිටින ස්වභාවයක් තියෙනවා. මොනවද දෙක? අස්තිත්වය සහ නාස්තිත්වය. ඇත්ත නැත කියන දෙක. එක්ක තියෙන්න ඕනේ එහෙම නැත්නම් නැත. අන්නේ විදිහට අස්තිත්වය සහ නාස්තිත්වය කියන සංකල්ප දෙකක් ඇසුරු කරගෙන සිටිනවා. නමුත් ඊළඟට කියවෙන පාඩයෙන් ආර්ය ශ්‍රාවකයා පිළිබඳවයි කියවෙන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය දැන් මෙතන මේ සූත්‍රයට හේතුව අර කච්චානගත බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ කොමක්ද කියලා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති බන්තේ උච්චති හිතාවතානුකෝ බන්තේ සම්මාදිට්ඨීති හෝති. සම්‍යක් දෘෂ්ටිය ඇත්තෙක් වන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්යි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එතකොට ආර්ය ශ්‍රාවකයාගේ දෘෂ්ටිය මේක හැටියට දක්වනවා. ලෝක සමුදයං හෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සකෝ යාලෝකේ නපුතා සා නහෝති ලෝකයේ හට ගැනීම සත්තු පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකින්නා වූ ඒ ආර්ය ශ්‍රාවකයාට ඒ තැනැත්තාට ලෝකයේ මේ නාස්තිත්වය පිළිබඳ නැත යන්න පිළිබඳ යම් දෘෂ්ටියක් වෙයිද එය ඔහුට නොවන්නේය. ඊළඟට අනිත් පැත්තට කියනවා ලෝක නිරෝධං කෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්තිසා සා න හෝති. ඒ කියන්නේ ලෝක නිරෝධය නිරෝධය තත්ත්ව පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නහුට ලෝකේ අස්තිත්වය ලෝකය ඇත කියන ඒකාන්ත දෘෂ්ටියක් නැති වෙනවා. එතකොට මෙතන මේ අන්ත දෙකෙන් සිත මිදීමයි කියවෙන්නේ. ලෝක සමුදය දැකීම නිසා ලෝකයේ හට ගැනීම දකින්න නිසා ඒකාන්ත වශයෙන් ලෝකයේ කිසිවක් නැත කියන ඒ අදහස ගන්නෙ නැහැ. අනිත් පැත්තට ලෝක නිරෝධය දකින්න නිසා ලෝකයේ සියල්ලම තිබෙනවා කියන ඒ අස්තිත්වය අස්තිත්ව දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කියනවා උපයෝපාදානාභිනිවේෂ විනිබන්දෝ කායං කච්ඡායන ලෝකෝ කියෙගුයේන පංච උපයුපාදානං චේතසෝ අදිඨානං අබිනිවේසානුසයං න උපේති න උපාදීයති නාදිඨාති අත්තාමේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති න කංකති න විචිකිච්ඡති අපරප්පච්චා ඥානමේවස්ස එත්ත හෝති එත්තවතාකෝ කච්චාන සම්මාදික්ඛෝති අපි ඒක ගත්තොත් මේ තියෙන පාඩේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රය අපි දවස් 10කට විතර කියනවා ඒ ලෝකේ උපයුපාදානා චේතසෝ අදිඨානා බිනිවේසානුසයා තේ පජාන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. කියන්නේ තණ්හාව දානි දෙන තණ්හාව දුරු කිරීම, සීලය රැකීමෙන් සතුන් මැරීම ආදී දුරු කිරීම කියන එක අන්තිම දුරු කිරීම තමයි උපයෝපාදානා චේතසා අදිඨාන අබිනිවේස අනුසය අතහරින. මේකෙදි කරන්න පුළුවන් දේ තමයි අදිෂ්ඨාන අතහරින. මොනම දෙයක් අපතේ. මොනම දෙයක්ක චේතනා කරන්න බෑ හැම චේතනාවක්ම චේතනම්බිකවේ කම්මං හැම අදිෂ්ඨානයක්ම අපායට ගෙනියනවා අදිෂ්ඨාන නොකර ඉඳපන් උඩට යනවා අදිෂ්ඨාන කරලා පල්ලෙහාට යනවා ඉතින් ඒක නිසා ඒ උපයෝපාදාන නැති කරොත් ආගමක් පවතින්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙනවා කිසියම් උපයක් උපාදානයක් චේතස අදිෂ්ඨානයක් අභිනිවේෂයක් නැත්නම් ආගමක ආගමෙන් දෙන්නේ මනුස්සයන්ට අදිෂ්ඨාන කරන්න පුරුදු කරනවා ප්‍රාර්ථනා කරන්න පුරුදු කරනවා චේතනා පරිසුද්ධ වේනම් පෙම්සටම් පරදින්නේ නැහැ. ඉතින් චේතනා පරිසුද්ධ වුණොත් පෙම්සට හරියනවා. ඒක තමයි අද අපි ඉන්නේ. ඉතින් බෝධි පූජා දෙනවා කෙල්ලෙක් හම්බෙන්නේ. බෝධි පූජා දෙනවා ළමෙක් හම්බෙන්නේ. බෝධි පූජා දෙනවා පිටරට යනවා. බෝධි පූජා දෙනවා ඉංග්‍රීසි කරගන්න. බෝධි පූජා දෙනවා වීසා හරියන්න. උතුරු ගහේ වෘක්ෂ දේවතාවක් කරිනවනම් අඩු ගානේ බුදුහාමරෝ වැත්තක කියලා මොනවද මේ උගන්වන්නේ? ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යයි ගුරුසු අධිෂ්ඨාන වලට සියුම් අධිෂ්ඨානය හොඳයි. ගුරුසු ප්‍රාර්ථනා කරන සියුම් අධිෂ්ඨාන දෙපැයි සියුම් අධිෂ්ඨාන නැත කරන්න එපා. අද සියුම් අධිෂ්ඨානට යන්න. යන්න දුන්නොත් ආගම පවත්වන්න බෑ. ඉතින් ඒක නිසා මේ ටික හරියන්නේ සාමාන්‍ය බෞද්ධයන්ට. මේක යන්න හදලා තියෙන්නේ සීල ශික්ෂා සමාජ ශික්ෂා පන්නපු කෙනාට තේරුම් ගන්නවම දැන් අදිෂ්ඨානෙන් තමයි තියෙන ආවේ. දැන් බලපන් උපේ උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසය පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අතහැරපන් රමණේ කරන්න එපා බදා ගන්න එපා අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිගත සංඥා මේ ලෝකේ ජීවත් වෙද්දී මේ ලෝකේ සියල්ලගෙම අභිරමණය ඇති කරනවා කවුද ධම්ම සාගර මගේ බෑග් එකේ තියෙන පොත කියන බණ කියන්නේ කියනකොට අන්න ඒකේ තියෙනවා කච්චායනගත සූත්‍රය පැටලව ගත්තට පස්සේ වෙනදී. මේ ඥානසුනාගේ පොටට ගෙනල්ලා අන්තර කරන්නේ. කච්චායන ගෝත්‍රය කියනවා අන්ත දෙක අතරින්නේ කියලා. අන්ත දෙක අතහැරීමට අද්වෛතය කියලා එකක් දානවා. ද්වෛතය අතහැරීම. Hindu ආගම කියලා කියන්නේ අද්වෛත වේදාන්තේ. අද්වෛතය එකාවක් වෙනවා මොකද අන්ත දෙක අතහැරලා. හැබැයි මැද අල්ලලා. මෙතන පුත්‍රජානසිකෙන් නදනවා අන්ත දෙක අතහැරපම් මැද ඇලෙන්න එපා. මේක බෞද්ධයර තේරෙන්නේ නැහැ, Hindu කාරකට තේරෙන්නේ නැහැ. අන්ත දෙක අතරින්නේ මැද අල්ලන්නනේ. ඒ නිසා එයා අන්ත දෙක අතහැරපු ගමන් මැදට ඇලීමක් සිද්ධ වෙනවා. මැදට තමයි නමක් දාලා තිනවා මෑතකදී ඒක ශංකරාචාර්ය දැම්ම ඊට පස්සේ බුද්ධ ධර්ම ඉවර කරුවා ඉන්දියාවේ ශංකරාචාර්ය කියුවේ මොකද්ද අද්වෛතය කියලා එකක් දාලා බුද්ධ ධර්මයට එහා ගෙනිච්ච මේක අද්දතකට යන්න එපා කාමසවල්ගයසෝ කාමසවල්ලිකාන්ට යන්නත් එපා අත්ගෙනුත් ඉතාලම දක්ෂෝ ගෙනිනවා මේ ගෙනියන්නේ ෆිලොසොෆිකලි විතරයි වැදෙන්නේ නෙවෙයි ඒකල මැද අල්ලනවා මැදට මැද පිළිබඳව ඒගොල්ලෝ නම් වෙලා දීලා තියෙනවා පඬිස්සංශ කියනවා කියන ඕනම දාර්ශනිකයෙක් අහු වෙනවා. මැදට කියනවා ඒගොල්ලෝ පරමාර්ථය කියලා. පරම ආත්මය පරමානන්දේ. හරි ආශික්කද. අද දෙක අතරපම මැද හරි ආශික්. ඒකෝ දෙකක් නෑ. හොඳට කියලා දෙකක් ඇත්තේ නෑ. කලවන්නේ නෑ. හරි පිරිසුදුයි. અભේදයි. බෙදන්න බෑ. ඒක ප්‍රේමේ ඒක සෝයේ සර්ව ව්‍යාපී ලෝක හැමතැනම තියෙන එකක්. ඒ වගේම ਸਰව ප්‍රභා හැමදේසම ප්‍රභාවය කියලා කියන්නේ ආලෝකය කියලා කියන්නේ මම කියන හැදේ මුල කියලා. ප්‍රභාවය මෙතන තමයි තියෙන්නේ. සර්වඥයි. ඕනම දෙයක් දැනගන්න පුළුවන් අන්ත දෙකට ගියේ නැති කෙනාට නැද ඉඳලා බලනකොට ඕන නඩුවක් විශ්ලේෂණය පුළුවන් ඒ සර්වඥයි කියලා දෙයක් දන්නවා. අවිනාශී. ඒ தත්ත්වය මම ඉපදෙන්නේ ඉස්සරහ තිබුණා. ඉපදෙනකොට දැනගන්න පස්සේ තියෙනවා. ඒක නිට්ටයයි. අද්වෛතේ නිට්ටයයි. ඊකාට කියනවා අසාතං අමතං අජරං. අජාතං අමතං අජරං. මේක උපදින දේකුත් නෙවෙයි. මරණයටපත් වෙන දේකුත් නෙවෙයි. අමෘතයයි. ඊට පස්සේ සදාකාලිකයි. ඊගාට ඥානි අනන්තයි. එහෙම කියලා මැද ඇල්ලීම තමයි අද්වෛතය කරන්නේ. ඉතින් මම ඒකට අර ස්වාමී දර්ශන හම්බෙලා මම කිව්වා මට හරි ආසයි මේ අද්වෛත වේදාන්ත ගැන පොඩ්ඩක් හදාන්න මම දන්නේ ඉතාලම ටිකයි. හැබැයි මම දන්නවා ශංකරාචාර්ය තමයි මේක ගෙනාවේ. ටික ගෙනාවේ උපනිෂද් වලින් ඔක්කොම අරගෙන කිව්වා. ඔය බුදුජානනාංශයේ කියන දේ උතුම් දෙයක් තමයි. ඔය කියන්නේ බ්‍රහ්ම පදාර්ථයම. අර කියන බ්‍රහ්ම පදාර්ථයම තන දුන්නා. ඉතින් බෞද්ධයට ගහන්න බෑ. මොකද බෞද්ධයා තාම අන්ත දෙක අතහැරලා ගත්ත අත්දැකීමෙන් කොරයි. තොරයි. කොදොයි. කොහොමද බෞද්ධයා මෙතෙන් යන්නේ? බෞද්ධයව දෙන්න යන්නේ එයා කරගත් රූප කර්මස්ථානේ ගන්නවා. ආනාපානේ ගන්නවා. කැමැතිනම් රූපේ රූප සංඥා මත ඉඳගෙන පටවෙලික දෙක තුන හතර ධ්‍යාන ලබන්න පුළුවන් නැත්නම් ආස්වාද ප්‍රසද්ධිය බලන්න පුළුවන්. බලන්න ඉතල කොයි වෙලාවක හරි ගන්න මේ යෝගාවචරය අරූපිට කියයි කියලා දැනෙන්නේ නැති දැනට. ආනාපානෙම තමයි භාවනා කරන්නේ ආනාපානෙ දැනෙන්නේ නැහැ. කො සූක්ෂම වෙලා ඒක අද්දරක තියෙනවා. ඒක දිහා බලාගෙන වෙන්නේ අරූපේ ඉන්නේ. ඒකට එයා දන්නවා රූපයේ වටේ තියෙනවා මම මැද හොඳ විවේක දැනක ඉන්නවා. ඒක අවකාශේ පරිචින්න අවකාශේ මේ ඉන්නකොට අර පිට තියෙන දේවල් මත නිශ්චය හිතෙනවා. ආනපනේ නැතිවීම හොඳ නෑනේ. මේ ශබ්ද තිබුණාම මට කරදර වෙයිද දන්නේ නෑනේ. වේදනා හිතවිලි ඒව පිළිබඳව කතා කරන්න දන්නේ නැති නිසා අපි අර අවකාශය අතහැරලා අර සද්දයක් හරි වේදනාවක් හරි අල්ලපු ගමක පාට ගැසිලා ආපහු වෙනවා භවනාට එනවා මේ යෝගාවචරයට එක පරියන්කේ 10 15 සැරේ ඕක වෙනවා. ඒ මොකද එයා ඒ ලැබිච්ච හිස්තනට අවකාශයට බයක් සංකාවක් තනිකන් දෝෂයක් පහළුවක් දැනෙනවා. ඉතින් ඒකට රූපයක් සමාදන් වුණොත් ඇති දේද නැති දේද තමයි සමාදන් වෙන්නේ කියන ප්‍රශ්නකට එනවා. ඇත්තයි කියලා කියන්නේ රූප වේදනා සංඥා එහෙම නැත්නම් ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්නම් ආනාපානේ ශබ්ද වේදනා හිතවිලි. නැහැ කියලා කියන්නේ හිස්තන. මෙන්න මේ අන්ත දෙකේ ඉන්නකොට මේ යෝගාවචරය නැති අන්තයට යන්න ගියොත් රූප වලට වෛර කරනවා. ඇති අන්තයට යන්න ගියොත් නැති දෙයට වෛර කරනවා. ඔය කමඨාන් සුද්ධ කරනකොට හැම කෙනාම කමඨාන් වර්තාවේ ওই දෙක පේනවා. විස්තර කරනකොට මම හිස්තැනට ගියා. දැන් මම මොකද කරන්නේ? එහෙම නැත්නම් මම මේක වැඩි වෙලා ඉන්නේ කොහොමද? මේක දිහා කිසිම මතයක් නැතුව භාවනාවෙන් ආපු දෙයක් ඇතිතැනටත් බැඳෙන්නේ නැතුව නැත්තැනටත් බැඳෙන්නේ නැතුව හිටියොත් ඒකට අපි කියනවා නේව සංඥා නාසඤ්ඤායතන කියලා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. ඊටාම සියුම්නේ. සීනවනම් තියෙන සංඥා වරක තියනවාද කියලා බැලුවොත් තියනවා නැත්තම් නැහැ. ඉතින් මෙතෙන්ද ගිල්ලා ආනන්ද හඳුර අහන බුදුරජාණන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ නේව සංඥා නාසඤ්ඤායතන ගියාට පස්සේ දැන් ඒකාන්තෙම නිවන් දකින්න නිසා නෑ කියලා කියනවා. සංස මෙච්චර අමාරු දන්න කිලත් ඇයි නිවන් දකින්න ධානන්දමේ නීව සංඥා නාසඤ්ඤායතනය පිළිබඳ ආසාවක් එනවා කියන්නේ. කර්මයේ අද්වෛතය පිළිබඳ ආසාවක් එන්නේද කියනවා. මම ඉන්නේ ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයක් මේකත් ලොකු දෙයක් මේක මගේ මේක තමයි නීව සංඥා නාසඤ්ඤායතනය මමයි මේක යෙව්වේ මේක මගේ මම ඒ ආත්මය කියලා ගත්ත. අද්වෛතයට බැඳෙන්නේ. ඒත් නිවනට බාධායි. හරියටම ගෑණියෙකුට බැඳෙනවා වගේ. හරියටම සල්ලියට බැඳෙනවා වගේ. හරියටම ලාභ සත්කාරයට බැඳෙනවා වගේ. දැන් හැබැයි මේක අතාරින්න ලේසි. මොකද මේ සංඥාවක් මෙතන තියෙන්නේ. බුද්ධ උත්පාදයක් තියෙනවානේ. ලෝකෙ බුදු පහළ වෙලා තියෙනවානේ. මොකද්ද තැරපන්. සංඥා තිබ්බහම මොකෝ නැතුවම මොකෝ නේව සංඥා නාසඤ්ඤා වෙච්ච නේ උච්ච ආයතනෙ වෙච්ච මොකෝ නැතුවම මොකේ ඔය සියල්ලම විශේෂ කම්පාන වෙන එකක්. අශ්ලෝකතරේ කම්පාන වෙන එකක් ගණ්ඩ කොත්තන කාරී උගන්නන දෙනක් ලෝකේ දැන දැකලා තියෙනවා. අධ්‍යාපන ශිෂ්ටි කිසිම තැනක මේ වගේ තන අඩු ගානේ ඒක අල්ලපන් කියලා හරි Hindu ආගමේ උගන්වනවා. ඒක තමයි ආලාරකාණ මුග්ධග්‍රාම පුත්‍ර කිව්වේ. ඉතින් ප්‍රොෆෙසර් පද්මසිරි මට ලියලා එනවා. එයාගේ හොඳම ගෝලයා කියනවලු පුත්‍රජානහසේ උගන්වන්නේ ආලාරකාලා මුග්ධග්‍රාම පුත්‍ර උගන්වපු ටිකම තමයි කියලා. ඉතින් කියන්නේ බුද්ධ ආගම ආදි බෞද්ධ කාලයට ගෙනිලා කරලා තියෙනවා විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර්ස්ලා කතා කරන්නේ. ඉතින් මං කො හොඳ වෙලාවට ඌව මේ අද්වෛත වේදාන්ත පොඩක් කතා කරනවා හොයලා බැලුවොත් පේනවා ආලාර කාලා උද්දකාම් පුත්තු ගිහිල්ලා හිටියා නේව සංඥානා සංඥායතන. ඒකට අද්වෛතය කියලා කියත හැකි ඕනනම්. ලොකු දෙයක්. එයාත් කිව්වා මයි ළඟට මෙච්චර රස්ස ගෝලේ කාවේ නැහැ කියලා සිද්ධාර්ථ ගෞතම ආවට පස්සේ සිද්ධාර්ථ ගෞතම මොකද්ද කිව්වේ? කිං කුසල ගවේෂි කිං සච්ච ගවේෂි කියලා අත්හැරලා ගියා. මේක නෙවෙයි කෙලවර කියලා. ඉතින් අපි භාවනා කරලා කොච්චර ඉහළට ගියත් අපි මේ මතය දන්නේ නැත්නම් අපේ නිශ්චිත භාවය ගැටි භාවයේ නිශ්චිත භාවය කියන්නේ. බාල් දුකම්. බාල් ගතිය. දාස භාවය. අඳ මුදලට වාල් වෙලා. අත්තට ප්‍රඥා අසුචි මනුස්සා. ඒක තියාගෙන දන්නවනම් මෙතනයි මං වාල් වෙලා තියෙන්නේ කියලා ලොකු දෙයක්. නැත්නම් ගෑණියෙකුට වාල් වුණා ප්‍රශ්නකුත් නැහැ. දේශපාලනට වාල් වුණා ප්‍රශ්නකුත් නැහැ. සූදුවට වාල් වුණා ප්‍රශ්නකුත් නැහැ. දන්නවනේ. ඒක උර දන්නවා මේකේ මුඛේ කිනාට වහල් වෙනකන් ඉන්න බෑ. ඉතින් වහල් වෙච්ච එක දන්නවනම් ලොකු දෙයක් අපි පහත් කළා හලකන්න නරකයි. ඒ එයාගෙන් අහන්නේ මුද කරුණා කළා උඹ වහල් වෙලා ඉන්නේ සූදුවට මට කියපන් මන් දේවල් මම මොකටද වහල් වෙලා තියෙන්නේ කියලා. අපි මදේට ප්‍රමාදයට ලක් වෙලා ගත කරන ජීවිතේ. ඒ මදේ ඒ ප්‍රමාදය දැනගන්න බෑනේ අපිට තව කෙනෙක් අපි දිහා බැලුවේ නැත්තම්. ඒක කරන්න බෑනේ අපි සතිය හිටියේ නැත්තම්. සතියේ තියලා කොච්චර සූක්ෂම වෙන්න ඕනද බලන්න. භවනා ඉහළම කෙලවරට ගියත්. සංඥා මට්ටමින් ඇත්තේත් නැති නැත්තේත් නැති මට්ටමට ගියත් මේකත් මම විසින් උපෙන්න ලද මගේ ධානයක් කිව්වොත් ඒක මෙයාට ඇණයක් වෙනවා. කරදරයක් වෙනවා. මේක උපයවුවට පස්සේ ධර්මතාවයක් මේක බුදුචානන්සේගේ ධර්මයේ මම මේක තේරුම් ගත්තට තාම මොහොතකින් මම ආයසරයක් අන්තවාදී වෙන්න පුළුවන්. කස්තාත්තාප වෙන්නත් එපා. මට ආයසරයක් මේකට එන්න පුළුවන් සතුටු වෙන්නත් එපා. මේක විතරක් හදාගෙන මෙච්චර න්‍යාය හදාන තියාගෙන මම මේ ලිඛිත පොතකින් ගත්ත නිසායි නැත්තම් සමහරට හින්දුවට හිතන්න පුළුවන් අපි ඒගොල්ලන් ගහන්න හදනවා කියලා. එහෙම ගහන්න ඕන ගමන් නැහැ. අපිට කියන්නේ සංසන්දනය කරලා අතෙන්ද ගියත් ද්වේනිශ්චිත නොවුනත් අද්වෛතය අල්ලන්න ඉඩ තියෙනවා. දෙකක් නැහැ කියන එක අල්ලන්න ඉඩ තියෙනවා. ඒකත් ඇල්ලුවොත් නිවන නෙවෙයි. උභවන්තේ විදිත්වහන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙක හඳුනාගෙන මැදත් නොඇලී සම්තති ඇමතිලට කිව්වෙත් ඒකයි. අතීතය අතහැලා දාපන්. අනාගතේ තව ආවේ නැහැ. පච්චුප්පන්නච ඒ ධම්ම තත තත විපස්සති. දැන් මේ වර්තමානයේ විපස්සනා කරන්න හිටපන්. කාටවත් බෑ. කවුරුත් අන්ත දෙක අතහරිනුත් අනිවාර්යයෙන්ම අර මොකද්ද මොකා බදාගත්තා වගේ නදාලන. ඒකට හොඳ වෙලාවට සංකරාචාර්ය ඒ වාසිය අරගෙන අද්වෛත වේදාන්තය ඇල්ල බුද්ධ ධර්ම සම්පූර්ණයෙන් මකලම දැමලා ඉන්දියාවේ. මකලම දැම්මා. අර දෝෂි කියන මිනිස්සු කියලා තියෙනවා කරපු කෙරුවාව දැන් ආයෙ බුද්ධහම පිළිහිටවන්න බැරි සයිස් ඉන්දියාවේ. මොකද ඊට වැඩිය දාර්ශනිකෝ ඊටාම සියුම් තැනක් පෙන්නලා දුන්නා. කාටවත් යන්න බෑ. නමුත් මෙතන කියලා කියනවා අද්වෛතය අතහැරලා ද්වෛතය අතහැරලා යේ උපේ උපාදානා චේතස අදිඨානාපි නිවේසානුසයා තේ පජහන්තු විසමති උපාදාන ඊට පස්සේ අහු වෙන දේ මගේ කියාගන්න එපා. ඒක හැඩේ කර දාන්න එපා. න්‍යායකට දාන්න එපා. මූල ධර්මයක් කරගන්න එපා. දර්ශනයක් කරගන්න එපා එහෙනම් අහුවෙලා. දැන් හැම මොහොතෙම අන්ත දෙක අත අල්ලන්නත් එපා, මැද අල්ලන්නත් එපා. ඒකෝට මායයට මෙයාව අහුවෙන්නේ නැතු වෙනවා. අපි නිශ්චය අතහැරපු ගමන් මායයට අපේ නොපෙනියනවා. මායය අපි අල්ලන්නේ අපිට දාලා තියෙන කලරින් එකෙන් තමයි. අපේ වර්ණ ගැනීමෙන් තමයි අපේ වර්ණය මොකද්ද? UN පිට ශ්‍රී ලංකාවේ ආයෙ නම් අහුවෙලා. මොනම දෙයක්වත් ගන්න නැතුව මැදටලා හිටියොත් ඌට මිනිස්සෙක් කීයද? එක්ක උත්තරී මිනිස්සු කියන්නේ නැත්නම් අමනුස්සෙක් කියන්නේ නැත්නම් පිස්සු කියන්නේ. භාවනා කරන තුරින් එකට පිස්සු වෙනවා. ඒක සාධාරණයි. ඔක ලේසි නෑ ඔතෙන් ගියාට පස්සේ මේ අනිශ්චිතව ගත කරනවා කියන එක පිස්ස බලන්න පිස්සගේ ඇත් එක එක දෙක රඳා හිටින්නේ නෑනේ. ඔය පා වෙනවනේ. රහතන් වහන්සේගෙත් නැතිලු. හරි අමාරුයි සේන්ටන් සයිකෝපැක්සින් කළා තුලයි. පිස්සද රහතන් වහන්සේද කියලා. අල්ලන්න බෑ. ඒ හැම භාවනා මධ්‍යස්ථානෙකම පිස්සෙක් ඉන්නවා. මාට අතරමැද රහතන් වහන්සේලාත් ඉන්න ඉඩ තියෙනවා. ඉතින් භාවනා මධ්‍යස්ථානෙත් කොහේ ඉන්නද? ඉතින් ගිහිල්ලා අපි උඟක් කරලා හම්බෙලා බලනකොට දැන් පිස්සත් මේ කතා කරන රහතන් වහන්සේ කියලා යන්නේ කාට පිස්සුණා ඌ පිස්සාල වෙනවා. යන්නේ කා රහත් වෙලා නම් ඌ ටික වෙලා කරන තේනවා හරියට පොට වයර් මාරලා තියෙනවා. හැබැයි ඌට නොදැනෙන්න ඌ හලන්න ඕන. අන්නෝට උන්න රහතන් වහන්සේ සයිඩ් එකේ ඉඳගෙන ඉඳි ඔය පරණ ආහු කෙනෙක් නෑ ඉතින්සල මේ කොයිද මට මතක නෑ ගම අලි කචල් සංඥා කචල් ධම්මදින තෙරණා සිනවල ඊට පොඩ්ඩක් එයා ආරම්භක ටිකක් ඈත මේ මේ සිතුල්පව්වේ පණිදානවල ලොකු සංස වඩින්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඉන්නෙම නැතිලු. ඒක සංගේ අතය කියලා. ඊට පස්සේ ඔය අබේරත්න වගේ වයස කියලා පැවිදිච්ච එකෙක් හිටියලු. ඌක දැන සංගයයි කතාන්නේ ඌවල් මෙහෙමයි මේකත් අත්හැරලා තියෙන්නේ මොකක්දයි කිව්වේ? නෑ අපි මේ ලොකු ආම්රණ කතා කරලා ඉන්නේ මං ගිහලා බලන්නම් කිව්වලු. දැන් ගියාලු සම්දින ආමතු හොයන්ට යනකොට ගොම්මැටි ගන්නවලු බිම. සම්දින තෙරණාසි. ඔය සිතුල් වගේ මහලෙනේ. කවුද ගෙදර? කියලා සම්දිනාසි බොහොමීර පිස්සුම ගයි. මේ කවුරුත් නැද්ද ඇතරම? දැන් නා කියන්නේ උට ගන්නන්නේ. අර අත උදාන සම්මේ කොමිටිය මොකද කියලා. මේ සංඝයා තුන් හතර සැරයක් කතා කරපුවාම යන්න බැන්නේ නැද්ද? දැන් මේ කවුරුවක්වත් ළඟට යන්නේ නැති වැඳලා කතා කරන ධම්මද මොකද ප්‍රශ්නේ ප්‍රශ්නේ කිසිම ආරාමයක් කරන ප්‍රශ්නයක් තියෙනවා සංජය කියන වැඩි ආ යා ආවද අනික් කටි යනකොට පාවඩේලා පත්ක දෙලා වැඳලා පස්සේ ධම්මදින් නාමකෝ ගණන් ගන්නෑ නා කියා කියලා මොකද මොකද එන්නේ නැත්තේ නා කියා අනිත් උදේ දත්තලිච්ච සද්දෙට ඒ වගේ නිශ්චිතේ නැති මිනිස්සයව මොකාටවත් ගෞරව කරන්න ඕනේ නැහැ. ගෞරව කරන්න ඕන නම් ගෞරව කරනවා නැත්තම් නැහැ. ඉතින් යන්නේ ගියොත් ආගමක් තියෙයිද? සදාචාරයක් තියෙයිද? බුද්ධාගමකාරයට මේක තේරෙයිද? ඒකයි ඥානানন্দ සාංශේ ගොඩක් පැකිලුනේ. මේ පොතේ ඉලි දක්වන. එලි දැක්කොත් තව දින පද්ධතිය හෙල්ලුම් කරනවා. මං කිව්වේ සාමහාසතුට ලියමු. මගුලක් වෙන්න ලිය මේ දවස්වල අපිට ඇත්තට මොනවක්වත් කරගන්න බෑ. මට හරිම කනගාටුයි මම නැවතත් කියනවාට පල්ලෙහා තියෙන ටයිප් රයිට් එක අරන් තියන්න මම සැරයක් ගිය ඇතුලෙන් තිබ්බා. ආයෙත් කවුද එළියට දාලා ඕකෙන් තමයි ඒක ටයිප් කිව්වේ. ලොකු සාංශය මට පුරුදු කෙරුවේ ටයිප් කරන්න. ඔක බොහොම කෞතුක වස්තු දාලා ලොකු සාංශට දනව කන්දදී පූජා කළා තියෙන්නේ. කියලා. පැරණි බඩුවක්. දැන් මේක ගාණක් නැතුව කොච්චර ඇතුලෙන් ආවද මං කියන්නේ කබඩේ උඩ. මොකද මේක 22 ඉඳලා ටයිප් කරුවේ ඔය රයිටරේ. මම දන්නේ නැහැ කවදාවත් ටයිප් කළා නැහැ. කරුණාකරලා ඇතුලෙන් තියන්න චිප්පෙත් අපේ කරන ටයිප් කරුවට පස්සේ මම ගෝ බුදුහන්සේ ලුක්කාසි ප්‍රශ්නයක් අහන්න ඥාන දහමර මම කිව්වා සංකීර්ණඤ්ඤති ආවුසෝ කියලා බුදුහාමුදුරු අහන්නේ උඹ මොකද හිතන්නේ කියලා ප්‍රශ්නයක් දානවනේ. බුදුහන්සේ පොත දාලා අහන්න මේකට මොකද කියන්නේ කියලා පොතේ තියෙන එකක් නේ කියන්නේ. මේ ආයසතුම අනවශ්‍ය ප්‍රශ්න එනවනේ. මුරුමේ යනකොට මම 22 ඉඳලා 33 දක්වාම ටයිප් කරලා තියලා ගියේ. ඔය රයිටර් එකේ. කාබන් කොළ නැහැ, half sheet නැහැ, අකුරු දන්නේ නැහැ. අපි අර බයිබල් සිස්ටම් එකට අකුරු ගහන්නේ කෝකෝ හොයන්නාට සම්භවේ බයිබල් සිස්ටම් කියලා කියන්නේ. ඒකල ටයිප් කියන්නේ. හරි බය වුණා මේක එළියට දාන්න. මොකද හේතුවක් තියෙනවා. ඒ ද්වෛතය අතහරිනව නෙවෙයි, අද්වෛතයත් අතහරින්න වෙනවයි කියනකොට හොඳ නරක කියන සදාචාරයට මොකද වෙන්නේ? ආනන්දවඳු හරි බයයි ওই ප්‍රශ්නෙට. උන්වහන්සේ හරි ආසයි සදාචාරය කියන්නේ. නමුත් මෙතනින් එහාට ගියාම සදාචාරයට ඉදිරියක් නැහැ. පුඤ්ඤ පාපම් පහිනස නැති జాగරතෝ බය. පින්පව් දෙක අතහැරපු නිතර අවදීන මනසට ආයේ බයක් එන්න දෙයක් නැහැ. පින්පව් තියෙන එක හැම වෙලාවෙම බයයි. ආගම හරි කැමති මිනිස්සු බය තියන්නේ. මේකේ මේ අද්වෛත වේදාන්තයේ ගිහිල්ලා ඒත් බයක් ඇති කරලා තිනවා අද්වෛතය අතහැරියාට පස්සේ කච්චායන ගොත්ත සූත්‍රය ගත්තට පස්සේ පුසයන්සේ කියපු දේ නම් කියලා තියෙනවා. අදත් තියෙනවා. මොකද ඒක තේරුම් ගන්න බැරිකම නිසායි අපි මේ ඥානানন্দ සාංශ කියප එකත් ආයෙසරයක් පරිප්‍රිය දමදම ආයෙත් අර්ථකථන දීගෙන යන්නේ. ඒ නිසා මම දන්නේ මම මේ කයියෙන් අයියෙන් කතානේ ගියාට අනික අයට තේරිලා ඉන්නවද ඕම්බෙන් ගිහිල්ලා දෙන්නේ නැත්නම් වෙන ගාච්ඡ දෝම් පිටින වගේ මූණ වල ලේ නැහැ. මූණ වල නිකන් රාමු කරලා වගේ මට පේන්නේ. මම යනවා උනට සැර වැඩි නැත්නම් මම මේ වර්ෂ පටවගෙන ගියා මටත් මාවත් පොඩ්ඩක් පාට දාන්න කියලා මම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. මන්දේට මේක කියනවානේ අන්ත දෙකකින් මිදිලා අන්තයට අන්නතු මැද ඇවිල්ලා සමාජය තුළ ඉන්නේ කියලා. ඒක ඒ අතරේ මේ අන්තවලටන් ප්‍රශ්නේ එන්නේ නැතා. අන්තවලට ගිහිල්ලා එන බාධාවල් ගැටීම් ඇලීම් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය අද්වෛතී කියලා මෙතන කිව්වේ. ඒකේ ඉන්න පුළුවන් මිනිස්සු. දැන් දැන් ඒක අතහැරලා ඒකෙන් අයින් වෙලා අනිත් ප්‍රශ්න වලට ආවට කමන්නේ හිත කම්ප වුණාට කමන්නේ ඒක දරා ගන්නවා කියලා ඉන්න. එහෙම අන්ත වලට ගීත ගියාට කමන්නේ කියලා ඉන්නේ කෙනෙක්ට දරා ගන්න බැරි අවස්ථාවක් එනවා යන්ත වල තියෙන ප්‍රශ්නේ. ඒක කොහොමද භාවනාවෙන් ඒක සමනය කරගන්නේ යන්ත වල? එතකොට එතකොට මැද මැද පීඨ කරගන්නවා. අපව වැඩට එනවා. ඒක ඒක මේ සලායතන විභංග සූත්‍රය පිළිබඳව මේක සාකච්ඡා කරනවා. සලායතන විභංග සූත්‍රයේදී බුදුරජාණන්සේ දේශනා කරනවා ඔබ අන්ත දෙක අතරින් අපි අදිෂ්ඨාන කරගත්ත ඒ මධ්‍යම ප්‍රතිපදාවට යන. ඒ කියන්නේ මධ්‍යම අර පිරිවර්තන ජීවිතයකට ඇවිල්ලා ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට අපි අර අන්ත දෙක නැති නිසා තද ආතති අඩු වෙනවනේ ජීවිතේ. අඩු වෙනකොට එයා එන්න එන්න එන්න මැදට යනකොට පොඩි පොඩි සොමියක් තේරෙනවා. එතකොට තේරෙනවා මම මෙතෙක් කල් කරපු තකතිරුකම්. මෙතෙක් කල් අන්ත දෙකට යන්නේ උත්සාහ කරේ. ඒක සාර්ථක වුණානේ අපේ ජීවිතය ඇත්තටම. ඒකෝට අපි උත්සාහ කරලා සියන හරියක් උත්සාහ කරලා තියෙන පපුවට පිහින් යන ගන්නනේ. ඒකට තමයි තකතිරුකම තියෙන මැදට යන්නේ. මේ සීසෝ එකේ කොන්දේකට මැදට එනකොට ඒක හිටලා තියෙන කණුව තේරෙනවානේ. මේ කණුව කියන්නේ අවිද්‍යාව. ඒක අවිද්‍යාව. ඒක තමයි අවිද්‍යාව. ඒකේ ඉන්න පුළුවන්. ඉතින් ඒකේ කර්මන හේතුව කර්ම හේතුවන් දැන්නේ. මේ දෙක අතහැරලා එන්නේ එන්නේ එන්නේ වෙන අපි මෙතෙක් කල් උත්සාහ කරේ මොකටද කියලා. අපි යහළුවන්ට දුන්න ගියේ මොකද්ද? ප්‍රේමනාපයට දෙන්න ගියේ මොකද්ද? අපරාධ මොනවද ප්‍රාර්ථනා කරේ? මොනවා ඊතර දානි දුන්නේ? කක්කරි. මේ අවිද්‍යාව තේරුම් ගන්න එක තමයි විද්‍යාව කියන්නේ. අවිද්‍යාව උඩ තියෙන්නේ විද්‍යාව උඩ තමයි අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාව තියෙන්නේ නිබ්බිදාමක. විරාගය මත නිවන මතයි. තමන්ගේ තකතිරුකම තේරුම් ගන්න එක විතරයි තියෙන්නේ. මැදට ඇවිල්ලා ඉන්න පුළුවන්. මැදට ඉන්න පුළුවන් යන්නේ අන්ත දෙකයි දේවසේ කිරීමේ මේ ප්‍රායෝගික කෘත්‍ය සඳහා පමණයි. හැබැයි ඒකේ ඉන්නකොට ආයෙ ඉඳපුවම අන්ත දෙකට යනවා. ගණන් ගන්න එපා. මැදක් තියෙන අන්ත දෙකක් තියෙනකොට ඔය තුනෙන්ම ඉන්න පුළුවන්. මැද ඇල්ලුවොත් මම අනිවාර්යයෙන්ම අන්ත දෙකට වෛර කරනවා. පහසුයි අන්තවල ඒ තියෙන එක කම්පන වෙ ඉන්න බැරි ප්‍රශ්නේ. කම්පන වෙන එක නෙවෙයි තියෙන්නේ. අපිට පුළුවන් මැතත් ඉන්න පුළුවන්කම තියෙන අන්ත වලට ගෙනියන්නේ අපි කියලාත් නෙවෙයි. ඇදගෙන යනවා. ඊට පස්සේ යාට ආයෙත් එන්න පුළුවන්. එයා දන්නවා මැදට අන්තයට කියන්නේ යම්කි හේතුඵල ධර්මයකින් නම් මැදට කියනලක් හරින්නේ හේතුඵල ධර්මෙමයි. ඒක මමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි දෙන්නමත් නෙවෙයි දෙන්නම නොවෙන්නෙත් නෙවෙයි. පුළුවන් හිතපන්. ඉන්නකොට ආයෙත් කියන්නේ දාතන්න. මේ මැද ඇලෙන්න ඉඩ තියෙනවා. මැද ඇලෙන මිනිහ දකින්න පුළුවන් පව් කරන මිනිහුන් බයින්න පටන් ගන්නවා. අන්ත දෙකේ ඉන්නාට බහින්න පටන් ගන්නවා උට වයර් මාරු වෙලා. එයා දැනගන්න ඕනේ මමත් හිත උතින් වැටෙන්න ඉඩ තියෙනවා. වැටුනොත් මම එයි. උත්සාහ කරන තියෙනවා මම මැදට එයි. අර මං ෂේ දන්නේ නැහැ. ඒ මං ඒකෙන් ගොඩ එන්න උත්සාහ කරන කරන්න අමාරු වෙනවා. මම එයි. වැරදි කරන මිනිසුන්ට බහින එක අනුන්ගේ වැරදි වලට අපාය යන එක. අද බුද්ධ ආගම වෙලා තියෙන්නේ සිල් දකින්න එක සිල් නොකගෙන කාට බයින්. භාවනා කරන එක භාවනා නොකරන එකට බයින්. සියන්නිකායක අලිනිකායට බයිනවා. ඒනිකායක සියන්නිකායට බයිනවා. අපි අපි රාජවංශයෙන් කියන්නේ. ඒ අනුන්ගේ පෞද්ගලික සමාදන් වෙන්නේ. අන්න පොතක් තියෙනවා ගෙනලා කියවන්න කුකුල්පනේ සුදස්සියාම රේජිකව අකුසල සමාපatti කියන පොත. කාමලිපොන්සේක නැවත අච්චු ගහච්චම දෙවෙනි සැරේ මගේ පුතට අම්මනේ කරුණා කරලා කියවන්න මේ අනිත් කෙනෙක් වැඩි කරනකොට හිත නරක කරනවා කියලා අප කරගන්න අකුසල කර්ම ප්‍රදේශේ. ඒක අනුමාන සූත්‍රය කියලා තියෙනවා. නෝකට දැන් මේ මාසේ මේ වැරද්ද කරනවා කියලා හිත නරක වුණා නම් ඒ විදිහටම ඔබ වැරද්දක් කළොත් ඒ මනසට ඔබ කරේ ඉක්මනක් වෙනවා කියලා. ඔබ නොකරනවද වැරද්ද ඊට පස්සේ? හැබැයි මම කරනකොට වැරද්ද ෂේ. අරූ කරනකොට අම්ම ගහන්න ඕනේ, කපන්න ඕනේ, බෙල්ල කපන්න ඕනේ, ආය කපන්න ඕනේ කියලා හිතනවා. මගේ පැත්තට ඒක ඉතින් සමා වෙන්න බෑ මමනේ. ඒක කොච්චර අවිද්‍යාවක්ද කියලා හිතනවානේ. අපි මේ කතා කරන වංචනික ධර්ම. ඒක තේරුම් ගත්තට පස්සේ හිතනවානේ බුදු කෙනෙක් මේ මං වෙනුවෙන් නිවන් දැකලා තියෙන්නේ. මේ දැන ගැනීමමනේ කුසලයේ කියන්නේ. විද්‍යාව කියන්නේ ඒ විද්‍යාව දැනගන්න තමයි අකුසල් ටික දැනගන්න එපායි. අවිද්‍යාව දැනෙච්ච මේ සබ්‍රහ්මචාරින් වහන්සේලා නතු මොකෙන්ද දැනගන්නේ අපි? ගැටුමකදී කන්නාඩිය නැතුව අපි කොහොමද දැනගන්නේ මොන කොණ්ඩේ පිටලක් නැද්ද කියලා. මේක මේ සබ්‍රහ්මචාරින් වහන්සේලා අපේ කන්නාඩිය වෙන්නේ. ගුරුවරයා වෙන්නේ. ඒගොල්ලන් වැදලා කියනවා දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තුමන් ආයස්මන්තෝ වසන්තෝ පටිකරිස්සාමි අසමාදන් කරනකොට කියන්නේ අනේ මම මාස තුනක් හිටියා දැක්කානම් හෝ දුටුවානම් හෝ සැකකිරුවානම් හෝ මහකල් මට කියන්න මාත් එක දැක්කොත් පිළියම් කරන්නේ දැන් මූට බැන්න පුළුවන් එකක් නේද එතන මෙයා රහතන් වහන්සේ කියලා මෙයාට වැන්දට හරියන්නේ නැහැ අන්නේ වැඩේ කරනකොට මැදාල්ලන් නැතුව ඉන්න කතාව තමයි අපි ඇවිල්ලා නැහැ හිටින්ද. මැදාල්ලන් නැතුව ඉන්න එක මොනම ආගමකටවත් කරන්න බෑ. මොනම සදාචාරවාදීකටවත් කරන්න බෑ. නමුත් බුදුජානනාංශයේ ආගමත් රැකලා සදාචාරයත් රැකලා යන ඒ පාර කිව්වා. මෙන්න මෙතනින් ඔබට තේරෙයි ඔබ manussත්ව ඉක්ම වෙවයි කියලා. මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය ඉක්ම වෙවවා. ඔබ ඉන්නේ කක්ෂගත වෙලා. ආයෙ තවදුරටත් උඹට ගුරුත්වාවේ මේ වගේ ඉන්න බෑ. ඔක්කොම පාවෙන්න ගන්නවා. එහෙම හිතා ගන්න පුළුවන්. මොකේ ගුරුත්වාකර්ෂණය තියෙන ප්‍රදේශයේ 104ටත් වැඩිය අඩුයි. ලෝකයේ විශ්වීය ගුරුත්වාකර්ෂණයක් නැහැ. අපි ඒකට ගුරුත්වය අපි ලෝකේ දන්නවා කියලා මොනවද දන්නේ? මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන ටික විතරනේ දන්නේ ගෙම්මැලි වගේ. නැති දැනකට ගිහිල්ලා තැරියෝ. ඕන කෙලිකාරයෙකුට කියන්න බෑනේ අස්ථාර්ථයම රජු වැත්ත. අයියා තමයි. නැස්ථාර්ථයට ගියම මොකද වෙන්නේ? මොකද සාන නැස්ථාර්ථය ඒක තෝ දන්නේ නැහැ. 96කටත් පෙරදී නැස්ථාර්ථය ලෝකේ. ඒකයි බුදුහාමක මේක ශූන්‍යයි තුච්චයි කියලා. අපි මේ කියන කැලල අල්ලන අසුචිපන් වෙන්න අසුචි වෙන්න අසුචිපන් අසුචි කැලල කල්ලන්න නටනවා වගේ මේ නටන නැටිල්ල. අපි අපේ දරුවන්ටත් ඕකට උගන්වන්න නැතනවා. ගුරුත්වාකර්ෂණයෙන් ගැවිටියේ නෙමෙයි කියන්නේ සාමාන්‍ය ඇලීමේ හිතේ. තණ්හාව කියලා දාගන්න. තණ්හාව කියලා දාගන්න. ඒත් එකමයි. තණ්හා ජාති සෝකෝ ග්‍රැවිටි දෙවත් ආති සෝකෝ. <laughs> ඉවරයි. මේ ලෝකෙ මිනිස්සු හටමන්නේ මේ ග්‍රැවිටි එක නැති යන ටෙක්නොලොජි කරා. ෆ්‍රික්ෂන් එක අඩු කරන්නේ මේ නටන්නේ. සුපර් කන්ඩක්ටිව් වෙනවා. මේ මේ බුලට් ට්‍රේන් එක වෙනවා. නෙගටිව් එකක් දාලා කාන්දා කුඩ කාන්දාවක් තියලා පොසිටිව් දෙකක් තිබ්බහම විකර්ෂණ වෙනවනේ. කෝච්චියේ රේල් පිල්ලේ පොසිටිව් දෙකක් කරනවා. ඒක කෝච්චිය බර වැටෙන්නේ නැහැ පිල්ලට. ඒක තල්ලු කරපුවම යනවා. හැබැයි අංශක ඍණ 1600ට අඩු කරන්න ඕනේ. ඒකෝට ඇස්ලින් එක අඩු කරන්නේ. ඔන්න අද අද හොයන්නේ සුපර් කන්ඩක්ටිව් කියලා කියන්නේ අඩුම ෆ්‍රික්ෂන් එකක් තියෙන වැඩිම වේගයෙන් යන රත්තරන් වලින් සර්කිට් එක ගන්න ඕන. ෆ්‍රික්ෂන් එක අඩු කරන්නේ මේ මිනිස්සු නටන්නේ. ලෝකෙන් එහාට ගියාට පස්සේ අපි කාට රජ වෙන්නේ? අවකාශي. බුදුරජාන්සේ ඒකටයි මේකට දෙකටම රජු රූප. කියලා කියනවා තොපිගේ අසුචි වල කියන අසුචිපන වගේ මේකේ ලාභ සත්කාර වන්නනවා අන්ත දෙක වන්නනවා. ඕකේ හිතපන් ඉඳලා දැනගනින් අඩු ගන්න සුතමේ වශයෙන් 96කට පෙදෙන්නේ ඇන්ටිමැටර් ඇන්ටි මේ දාස්පෙට තියෙන්නේ කියලා. අඩු ගන්න දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්නනවා ඒක. බුදුහාමුදුරුව මොකක්වත් නැතුනේ අවුරුදු 2600 ඉස්සෙල්ලා අපිට කිව්වේ උඹලා හොයන රාජධානිය මෙන්න මේ පුංචි කොටසක්. උගේ රජ වුණත් බලුවෝ. ඒ හැලත් පොඩ්ඩක් හිතපන්කෝ. තුච්චතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ කියන එක ගැන. ඒකට යන්න තියෙන ක්‍රමය තමයි අන්ත දෙක අතරලා මදි මැද තේරුම් ගන්න හැබැයි මේකෙත් ඇලෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මැද ගලවන්න තියෙන එකම ක්‍රමය ආයෙත් අන්ත දෙක ප්‍රේම කරන්න ඕන අපිට පොයින්ට් ඒක දරන්න ඒක ඒක උඹට අහුවෙලා තියෙන බව මට තේරෙනවා ආන ප්‍රශ්නේ අපිට පුළුවන් ද පවුන කර ඉන්න ගමන් පවු කරන කයට සමාව දෙන්න මගේ අදම පවක් කරන සමාව දෙන්න ඉතින් ඊට පස්සේ උවිවරණේ ආවුල කොක්කක් දාන්න බෑනේ අපි නැත කරමුද වෙලනේ නැත්නම් මම කතා කරන්න පටන් ගත්තොත් අර ඊගාට තියෙන ධර්ම සාකච්ඡාව කිංසිමාද්දී ඒකත් ඉවර වෙලා එකයි යනවා. ඉතින් ඒක අපි යන්තම් පිටු භාෂාවක් මං හිතුවත් ඔබට කවදාකවත් ඉවර කරන්න වෙන්නේ නැහැ. මොකද මම මේ ඇද ඇද ගහනවා මේ එකම තැන කලකවනවා. ඉතින් ඒක නිසා මේ අපි මෙතනින් යන්න අපි මේක නතර කරනවා සාකච්ඡාව.